අපේ බුදුරජාණන් වහන්සේට පහම්පති නම් ධර්මරාජාවි ධර්මදේශනා කිරීමට ආරාධනා කර කල්හි එතුමා බුදුරජාණන් වහන්සේට දවසක් සිටියා සම්ති ලෝකේ අපරජක්ඛ ජාතිකා තේ අසවනතා විමස්ස පරිහාරන්ති ලෝකෙහි සිටිනවායි කෙලෙස් රජස් අදු සත්වේ අප්ප රජක්ක ජාතක තේ යෝහු අස්සවනතා ධම්මස්ස ධර්මයේ අසන්ත නොලැබීම නිසා පරිහාය ඉරිහෙත් එයින් අදහස් කළේ ලෝකයෙහි කෙලෙස් අඩු සත්වයෝද සිටින. ඒ කෙලෙස් අඩු කියන එකෙන් අදහස් කරන ලද්දේ සසර පාරමී ධර්මයන් සපුරා පුරාගෙන හරි තමන්ගේ సంతානෙහි පවත්නා ලෝභ ද්වේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම තම సంతානවල උපදවාගත්ත එයම නැවත නැවත පුරුදු කළ ඒ පැත්තට නැඹුරු වුණා සත්වයෝද ලෝකෙහි වාසය ඒ අයට වුවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අසන්ත නොලැබුණා. ඔව්හු පිරිහෙනවා. ඒ පිරිහෙනවයි කියන්නේ ඒ තමා තුළ දියුණු කරගෙන තිබෙන ධර්මයන් තවදුරටත් දියුණු කර ගැනීමට අවස්ථාවක් නොලැබ ඇතැම් විටක ඒ ඒ ධර්මයන් දියුණු කර ගැනීමට බාධා වන විදිහේ වෙනත් ධර්ම අසන්නට ලැබිලා තමන් දියුණු කරගෙන තිබුණු ධර්මයන්ගේද පරිහානිය ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මහන්සේට මතක් කර සිටියේ තේ අස්සවනතා ධම්මස්ස පරිහාය. එහෙම කියලයි බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්නට ආරාධනා කළේ. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තානේ. පිළිගෙනයි ධර්මයේ දේශනා කිරීම පළමු වරට සිදු කළේ බරණැස ඉතිපතනෙහිදී බම්සක් පරතුම් සූත්‍ර දේශනාව පැවැත්වීමේ. උන්වහන්සේගේ භික්ෂු පිරිස ක්‍රමයෙන් වැඩි වුණානේ මුලදී පස්මමක් ඊළඟට යසකුල පුත්‍රයන් ඒ යක්ෂ කුල පුත්‍රයාගේ මිත්‍රයන් 55 දෙනෙක් ඒ විදිහට ඒ හැමදෙනම රහත් වුණාට පසු විත බුදුරජාණන් වහන්සේ සමග ලෝකෙහි රහතුන් වහන්සේලා 61 නමක් වුණා. ඒ 61 නමට වහන්සේ 61 නමගෙන් වහන්සේ 61 නම් ඒ කියන්නේ පළමුවෙනිය අනිත් 60 නමට ඒ උන්වහන්සේලාගේ తත්වයද මතක් කර දීලා දැන් කල යුතුව තිබෙන්නේ කුමක්දයි කියන එකත් ඊළඟට ප්‍රකාශ කරනවා. මහන්ස වදාලා මුත්තෝහං ධික්කවේ සබ්බ පාපේහි යේ දිබ්බා යේච මානුෂ. තුම්මෙහිති ධික්කවේ මුත්තා සබ්බ පාපේහි යේ දිබ්බා යේච මානුෂ. චරත ධික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාවන් ඒකෝ භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාදි කල්යාණං සාත්තං සව්වංජනං කේවල කරුණං කරුණං බක්මචරියං තකාත්තේක බුදුරජාණන් වහන්සේ දෙන්දිත් වදාළ පන්ති ලෝකේ අපරජක් ප්‍රජාපතා තේ අක්කවනතා ධම්මස්ස පරිහායන්ත මහණෙනි සමන් වහන්සේ පිළිබඳව පළමු කොට දක්වනවා මම කියන වචනය ගැන අහං කියලා මුත්තෝහං ශබ්ද පාසේහි යේ දිබ්බායේ ච මානුෂා දිව්‍යමය වූද මානුෂික වූද සියලු පාශයන්ගෙන් තොම්බු වලින් තමන් වහන්සේ මිදුණා මහණෙනි නුඹලාද ඒ දිව්‍යමය වූද මානුෂික වූද පාපයන්ගෙන් මිදුණ විය. එනේ පාප කියන්නේ මොනවද? තොන්දු. අපි දන්නවනේ. දැන් තොන්දු කියන්නේ සතුන් අල්ලා ගැනීමට යොදන උගලක් නේ. තොන්දුව දාලා තිබෙනවා. ඉතින් සතෙක් ඒ අතරින් ගියාම එහි පැටලෙලා හිර වෙනවා. ඉතින් වැද්දා ඒ ඒ සතාව අල්ලා ගන්නවා මරනවා මරලා ගෙනියනවා කොයි විදිහකට හරි අල්ලා ගැනීමට යෙදෙන උපායක් කියන. දිව්‍යමය යුද මානුෂික යුද තොන්දු පාස කියලා දක්වන්නේ මොනවද? මේ සංසාරෙහි සත්වයන් බැඳ තබන සංයෝජන නාමයෙන් දක්වන දැනි රැහන 10ක් තිබෙනවා. ඒ වාක්‍යය මානසික කියන මේවායින් දක්වන්නේ මේ මිනිස් ලොව දෙව්ලොව ස්කය ආ සතර අපාය කියන 11 වැඩෑරුම් කාම භූමියට සත්වයන් බැඳ තබන තොන්ඩු ලෙස සලකන්නේ හෝරම් භාගීය සංයෝජනයි කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ සංයෝජන පහ. දිව්‍යමය වූද පාපයන් කීවේ එතන උද්ධම් භාගීය සංයෝජන ඒවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා මේ සංයෝජන පහ මේ සංයෝජන 10න් බුදුරජාණන් වහන්සේ බෝධිධර්ම මූලයේදී වඩන ලද විදර්ශනා භාවනා නැත්නම් තමන් වහන්සේ උපදවා ගන්නා ලද චතුර්ථ ධ්‍යාන සමාධියෙන් නැගිට ඒ ධ්‍යාන සමාධියෙන් සමාධිමත් වූ එකඟ වූ තමන් වහන්සේගේ සිත පටිච්ච සමුප්පාදයට දක්වලා මේ සත්‍යයන් පිළිබඳ වූ එගැනේ තමන් වහන්සේ ඇතුළු චුති උත්පත්ති ප්‍රධාන කොට ඇති ඒ ධර්මයන්ගේ නැවත නැවත හට ගැනීම පිළිබඳ වූ ඒ හේතුඵල පරම්පරාව ගැන දිනසු. එම දුන්නසා බලා ඒ අනුව දියුණු කරගත්ත තමන් වහන්සේගේ නුවණින් ඒ උපදවාගත්ත ලෝකෝත්තර ඥානයෙන් පිළිවෙලින් ඔය කියන ලද සංයෝජන ධර්ම සියල්ලම නැති කරලා විනාශ කරලා ලෞතුරා බුද්ධත්වයට කමිනවා. දැන් උන්වහන්සේගේ ඒ ලෞතුරා බුද්ධත්වයට පැමිණ පැමිණීම පිළිබඳව සංයෝජන ධර්මයන්ගේ ප්‍රහාණය අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා සංයෝජන ධර්ම ප්‍රහාණය කරපු ආකාරයට හැම අතින්ම සමාන නොවේ. මොකද සංයෝජන කියන්නේ කෙලෙස්. කියන්නේ ඒ වැඩි වශයෙන් ගත්ත සංසාරයේ සත්‍යයන් බැඳ තබන ධර්ම අන් කිසිවක් නෙවෙයි ක්ලේශ ධර්ම කෙලෙස්. ඒ කෙලෙස් කියන ධර්ම ක්ලේශ ධර්ම නිසා තමයි සත්‍යයන්ට නැවත නැවත සංසාරෝත්පත්තියක් ලැබෙන්නේ. එහෙම නැත්නම් පින නිසා මේ කියන්නට බෑ. පින් කියන එක. කියන්නේ දැන් අලෝභ, අදෝස, අමෝහ කියන මේ ධර්මයන් මුල් කොට ඇති කුසල ධර්ම අපි උපදවන. ඒවාට ඒ ඒ අවස්ථානුකූලව අප කියනවා ඒවා පින් කියලා. දන් දීමේ පින, සිල් රැකීමේ පින, භාවනා කිරීමේ පින, පිළිපන් පිළිීමේ පින, වතාවක් කිරීමේ පින, බණ ඇසීමේ පින, බණ කීමේ පින, දිට්ඨිජ්ජු කර්මයේ කිරීමේ පින ඔය ආදි වශයෙන් එහෙම පින්කම් ගැන අප කියනවා. ඒ පින් කියන ඒවා පමණක්ම සංසාරෝත්පත්තියට ප්‍රමාණවත් නැහැ. මක් නිසාද? ඒ තිනට මේ සසර සත්‍යයන් දැඳ තබන මේ ධර්මයන්ගේ උපකාරකත්වයක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ පින නිසාම උපදිනවයි කියන්නට බෑ. ඒ නිසා තමයි යම් කෙනෙක් නැවත භවයක් ලබනවා නම් ඒ භවයක් ලබන තැනස්සා කෙලෙස් සහිත සත්වයෙක් මිසක කෙලෙස් රහිත කෙනෙක් නොවන. කෙලෙස් සහිත කෙනෙක්. ඒ කෙලෙස් සහිත බව නිසාම තමයි. තින තිබුණොන් ඒ තින නිසා මේ කෙලෙසුන්ගෙන් ලැබෙන නැවත උත්පත්තියට ලැබෙන උපකාරයක් ලැබීම හේතු කොටගෙන සුගතිගාමී සුගතිගාමී. පෞ කිරීම නිසා ඒකට අර කෙලසුන්ගේ උපකාරය කියන එක අමුතියම ඕන නෑ. ඒ උපකාරය තියෙනවා. දුගතිගාමි. එතකොට සුගතිගාමි කියන දෙව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී ඒ සුගතියෙහි ඉපදීමට කෙලස් වල උපකාරය වුණා. එහෙම නැතුව බෑ. ඒ නිසා තමයි නැවත ඉපදීම පිළිබඳ, ඒ කියන්නේ නැවත ඉපදීමේ කියන එක ඒ වචනාර්ථයෙන් එහිවගෙන නෙවෙයි අර්ථ ගන්න සිදුවෙන්නේ. ඒකත් සම්මුති විවහාරයක්. විවහාරයක්. මේ වචනේ මෙහිම ගත්තොත් සිදුවන්නේ මේ ඉති එක්කෙනාව නැවත උපන්නයි. ඒ ඒ වරදට නොවැටෙන්නට තමා සමහරෙක් ඒ නැවත උපදීවේ කියන එක ඒ වචනේ පාවිච්චි නොකරන්නේ. ඒ නිසා තමයි පුනර්භවය කියන වචනේ පාවිච්චි එතකොට එතනත් වෙනවා පුනර් කියන එකේදී නැවත කියන එක. පුනර් කියන්නේ නැවත. භව කියන්නේ වීම කියන එක. එතන නැවත වීමයි කියන තේරුමක් එතනද. නැවත විනේති කියන්නේ මේ සත්‍යයගේම නැවත වීමයි කියලා ගත්තොත් අර වචන වල වෙනසක් තිබුණාට එතනක් නැවත ඉපදීමයි කියලා කියන්නට වන්නේ. නමුත් මේ නැවත ඉපදීමයි කියන එක පාවිච්චි නොකරන්නේ මේ සත්වයාම නැවත උපදිනවයි කියන්නට බැරි. බැරි කීවේ සත්‍ය කතාවෙහි පිළිපියොත් නම් එහෙම කියන්නටත් වෙනවා. සත්‍ය කතාවෙහි පිළිපිටන එහෙනම් වෙන සත්‍යයේ දුක්පර්ණ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සත්‍ය කතාවෙහි පිළිපිටාය ගැන කියනකොට ඔහු නැවත උපන්නයි කියලා කියන්නට. ඒ නිසා නැවත ඉදීමේ කතා පිළිදෙන්නේ මේ ළඟදි තිබුණේ. මම දැක්ක භාවනා කරලා සමහර මේ වික ස්ත්‍රියක් Taman එක ජීය જાතියකදී සැපින්නක් වෙලා ඉඳි සිටියයි ආදි වශයෙන් කියලා තිබුණා. ඒ ඒ ඉතින් කියන තමා කියලා කියන්නේ මම එතකොට මේ තැනැත්තා නැවත උපන්නයි. අනේ තැනැත්තා උපන්නයි කියන විට ඒ එක්කම හරියට මේ සිතයි කයයි පිළිබඳව දක්වලා තිබෙනවා බණ පොතේ දන්තන් සූත්‍රාන්තයන්හි බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන උපමාවක්. ඒ උපමාව විදර්ශනාව පිළිබඳව දේශනා කරන තැන. විදර්ශනාව පිළිබඳව කිව්වේ සිතයි කයයි කියන්නේ. කය ඇසුරු කොට සිතේ පැවැත්ම දැක්වීම සඳහා දක්වා පිළිබඳ තිබෙන උපමාව තමයි යම් කිසි මැණිකක්. ඒ මැණික හොඳට පිරිසිදු කරලා උපමත්තම් කරලා කපලා තිබේ. මේ පාවිච්චි කරන වචනය අට්ඨංසෝ කියන. අට්ඨංසෝ කියන්නේ අටපත්තම් කියන. ඒ අටපත්තම් මැණික මැදින් සිදුරු කරලා ඒ සිදුර මැදින් නූලක් ඒ නූල යම් කිසි පාටක සමහර විටක රතු පාට එහෙම නැත්නම් කහ පාට සුදු පාට ඔය විදිහේ වර්ණයක්. ඉතින් මේ ඒ මණික නූලක් මේ සිදුර මැදින් යවා තිබෙන මණික යන්නේ අතට ගත් කල්හි ඒ අතේ තිබෙන මණික දකිනවා ඒ වගේම නූලක් ඔහු දකිනවා. ඔහු සලකනවා. මේ හොඳ උපා පිරිසුදු අතපත් ධම්ම ඔබ දනු මණිකා ඒ මණිකේ තමා මේ මැදින් යන මේ නූල පිහිටා සිටින නූල සිදුර සිදුරෙන් යන නූල. එතකොට මේ නූල පවත්නේ මණික ඇසුරු කොට. මණික ඇසුරු කොට. අන්න ඒ වගේ. ඒ වගේ මේ මේ හයක් තිබෙනවා ශරීරය. ඒ ශරීරය ඇසුරු කොට තිබෙනවා සිත. කියලා ඒ කය ඇසුරෙහි පවත්නා ධර්මයක් සේ සිටගෙන කය එකක් සිත අනෙකක් කියලා ඒ නාම රූප වශයෙන් වෙන් කර ගැනීම. පිළිබඳ වූ ඒ විදර්ශනාව දැක්වීමට ඔය උපමාව ඒ උපමාව වෙන විදිහකට වොන්නම් සලකතොත් කෙනෙක් හරියට ඒ මණික මැදින් යන නූලක් වෙන අර දිගටම යන නූලක් වගේ අපේ මේ කවුරු හරි කෙනෙක් මෙතනින් මෙතනට එතනින් තව තැනකට ඕ විදිහට යනවා කියලා ගත්තොත් එතන ඇති වෙනවා වරද. වරදක් කියන්නේ ඒක ශාස්ත්‍රයකට වැටෙනවා. මේ තනක්කාම අතන උත්පන්නා. ඒ තනක්කාම තවත් තැනකට ගියා. ඔයාගේ වශයෙන් ගත්තම ශාස්ත්‍රයකට වැටෙනවා. එහෙම නැතුව කියතොත් මොහු දැන් මොනවත් එතරට ගියෙත් නෑ මොහු නෙවෙයි ඒ උපන්නේ ඒ දෙකෙනෙක් කියලා. එතකොට මෙතන උච්ඡේදයට වැටෙනවා. උච්ඡේදය කියන්නේ මෙතනින් ඉවරයි. මේ අලුත් සත්‍ය. එතකොට මේ කර්ම කලයි, පින් කලයි, භව කලයි කියන මේ කතාව කොතනටද ගලපන්නේ? අන්න ඒ නිසා තමයි මේ කාරණය හරි හැටියට තේරුම් ගැනීමට ධර්මයේ පිළිබඳ නිර්වුල් දැනුමක් කෙනෙකුට වමනා කරා. ඒ දැනගන්නට ඕන කරන්නේ මේ චුති ප්‍රතිසන්දීන් පිළිබඳ වූ සත් తත්වය. විශේෂයෙන් මේ චුති ප්‍රතිසන්දීන් වන්නේ. ඒ පිළිබඳ හරි හැටියට තේරුම් නොගත් කෙනෙකුන් නානාවිද දෘෂ්ටියින්ට වැටෙනවා. නානාවිද දෘෂ්ටි ඒ දෘෂ්ටි වලට වැටිලා ඒවාම හරි. අනිත් අය වැරදි කියලා නිකන් කියනවා පමණක් නෙවෙයි හැමදාම මිනිසුන්ට බලාගත හැකි වෙන්නට ලියාද තබන. ඉදමේව සත්‍යං මෝහමන්න. මේමයි ඇත්ත අනිත් ඒවා බොරු. ඒ తত্ত্বයට වැටෙන ස්වභාවය හැම සිත් සතන් තුළම පවතී. මොකද කරුණ ගැඹුරු කරුණ. දැන් මේ தত্ত্বය පහදා දෙන්නට ලෝකෙහි පහළවන එකම උතුමාණන් වහන්සේ තමයි තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ කාරණේ හරි හැටියට ලෝකයාට පහදා දෙන්නේ. ඇයි එහෙම වහන්සේට පමණක් ඒ කළ හැකිව තිබෙන්නේ? උන්වහන්සේ තමයි තමන් වහන්සේගේ නුවණින් මේ ධර්ම తත්වයේ පිළිබඳව නිවැරදිව හරි හැටියටම සර්වාකාරයෙන්ම දැනවදාළ උතුමාණන් වහන්සේ. එනිසායි උන්වහන්සේට එය කළ හැකිවක්. උන්වහන්සේගේ ශාසනයෙහි මහානවලා සිටි ඇතැම් කෙනෙකුන් පවා ඇතැම් භික්ෂූන්ට ඇති වුණා ඉබඳු අදහස්. කෙනෙක් කීවා මේ සිතම දිගටම යනවනේ. සාති භික්ෂුන් වහන්සේට ඇති වුණ යදාස. මේ සිතම දිගටම යනවා. එනේ ඒක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නොවේ. මේ සිත මේ එක සිතම දිගට යනවා කියන්නට කියනවා නම් මේ එකකට අනුතුරුව එකක් උපදින වශයෙන් චිත්ත පරම්පරාවක් කෙලෙසිත දක්වනවා. එහෙම දක්වන්නට බෑ. එතකොට ඒක හරි හැටියට තේරුම් ගන්නට කෙනෙක් ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උපජ්ජති කියන මේ විදිහට දක්වා තිබෙන ඒ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නිවැරදි දැනුමක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ශ්‍රාවක ගණයාට පාස්සේ මේ ලෝකෙහි අපරජක්ක ධාතික කියන්නේ කෙලෙස් අඩු සත්‍යයන් ලෝකෙහි සිටිනවා. ඔවුන්ට ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් පිරිහෙනවා. අපි නිදර්ශනයකට ගතහොත් පස්වද කවුසන් කියන ඒ පස් දෙනා ඒ පස් දෙනා ඒ ජීවිතයේදීව සෞඛ්‍යලසුන් නැසා රහත් වීමට හේතු සම්පත් ඇති වූ පස් දෙනා ඇති වෙන සිටිපස්සනේ. ඒ ඔවුන්ගේ ගඩි මහල්ලන් විසින් කොළඹවනු ලැබ සිද්ධාර්ථ ගෞතමයන් කියන ඒ කුමාරයා වයස අවුරුදු 29 දී ඉහිගේ දෙයි ඉහිගේ අත්තර ගොස් ඒ පැවිදි වෙලා අවුරුදු 6කට පස්සේ ලෝතුරා බුද්ධත්වයට පැමිණෙනවයි උන්වහන්සේගේ බුද්ධ ශ්‍රීය අපට දක්නට ලැබෙන්නේ නැහැ. නුඹලා දැනුම උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ඒ උන්වහන්සේ අපේක්ෂාවෙන් ඒ පැවිදිකම් කරන්න කියලා කරන ලද අවවාදයේ පිළිගෙන තමයි ඔවුන් පැවිද්දට පත්. ගිහිගේ අත්තර ඒ ගිහින් ලංකාලකදී ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියන ඒ දුෂ්කර ක්‍රියා එහි නියුක්තව සිටි උතුමාණන් වහන්සේගේ ඇසුර ලැබෙන උන්වහන්සේට ඒ අවස්ථාවලදී උපකාරකවද සිටියා. ඒ සිටලා දුෂ්කර ක්‍රියාව ලෞතර බුද්ධත්වයට මාර්ගය නෙවෙයි කියා එය අත්හැරි අවස්ථාවේදී මේ ඒ පස්වක තවසම් සැලකුවේ කොහොමද? සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ ඒ පැවිදි තුමා ප්‍රධානයේ කියන මේ කෙලෙස් පැවීමේ මාර්ගයෙන් පිටකන දැන් බාහුලිකර බාහුලික කියන්නේ බොහෝ දෙයක් පරිහරණය කරන ඒ ආහාර පාන ගන්න ඒ පැත්තට හැරිමයි කියලා උන්වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම පිළිගැනීම අත්හැරලා ගියාන යන්නට ඉසිපතණය බලා උන්වහන්සේ උරුවෙල් ගනවෙහි සිටියද දැන් බලන්න ඒ ආපස්නා යන ඒ පස්නා මුලදී පිළිගත්තා සිද්ධාර්ථ කුමාරයාණන් අවදා හෝ ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලා ඒක පිළිගෙන තිබෙනවා නමුත් දුෂ්කර ක්‍රියාව අත්හැරපු අවස්ථාවේදී හිතුවා දැන් නම් ලෝතුරා බුද්ධත්වයට පැමිණෙන්නට බෑ. දැන් මේ දුෂ්කර ක්‍රියාව අත්හැරලා. ඒ නිසායි දැන් එතුමාගේ උපකාරයක් අපට ලබා ගන්නට හැකිවන්නේ නැහැ කියන අදහස ඇතිව තමයි උන්වහන්සේ අත්හැරගත්තේ. දැන් මේ පස් දෙනාගේ தත්වයේ බලන්න බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙතට පැමිණා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේ විපබ්බා ආදි වශයෙන් වූ ඒ දේශනාව නොපැවැත්වුවා නම් කොණ්ඩඤ්ඤ සාමුදුරුවන්ට මේ ශාසනයෙහි ලැබුණා නේද අද්‍රෂ්ඨානික මොකද ඒ අද්‍රෂ්ඨානය ඒ පාපේ මොකද්ද මතකද චිර රාත්‍රාඥ චිර රාත්‍රාඥ භික්ෂූන් අතරින් අද්‍රෂ්ඨානය චිර රාත්‍රාඥ කියන්නේ චිර කියන්නේ බොහෝ කියන්නේ. රාත්‍රී කියන්නේ ගත කරන කාලය ගත කරගන්න ලද කාලය. දවස් ගන්න. අඥය කියන්නේ දන්නා. එතකොට චිර රාත්‍රී කියන්නේ මේ ශාසනයේ පරිදි වෙලා බොහෝ කලක් ගත කරලා ඒ බව දන්නා භික්ෂූන් අතර අග්‍රස්ථාන. ඒ කියන්නේ වැඩිමහල්ම භික්ෂුව. ශාසනයේ වැඩිමහල්ම භික්ෂුව. මහන්සිය චිරාපත්‍ය වික්ෂුන් වහන්සේලා අතරින් අධ්‍යස්ථා. කාමයේ අධ්‍යස්ථානයේට පත් කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් ඇතුළු අනිත් හාමුදුරුවරුන්ට හිමිකක් වේද? ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කරින ධර්මදේශනා නොකළාම අනේ නිසායි අස්තවනතා ධම්මස්ස පරිහාය. ඉතින් ඒ තරම් පින් තිබුණු ධාරණතා සම්පූර්ණ කළ උන්වහන්සේලාගේ தત્ත්වයේ උබඳු නම් අපවන්නවුන් ගැන කියනුම කවරේද? අපවන්නවුන් ගැන කියනුම කවරේද? ධන මොහාකාසිතියොත් මොකද අපේ සත්‍ය? මොකක්ද අපේ සත්‍ය? ඒක හිතලා බලන්න. ධනන අහන්නට නොලැබුණා නම් අපගේ తত্ত্বය කෙබඳු විය හැකිද? දැන් අප දන්නවා අප පිළිගන්නවා ලෝභය අපි ඒ නැති නොකලම් ඒ ඇති වෙන ඇති වෙන අවස්ථාවවලදී වුවද ආපසු හැරි බලන්නටවත් අපට ශක්තියක් තිබෙනවා ලෝභයේ තිබෙන වර්ණ ලෝභය බුදුරජාණන් වහන්සේ කාලාමයන්ගෙන් ඇසුවේ ඒකනේ ආලාමයේ ඔබගේ సంతානෙහි ලෝභයක් උපන්න නම් ඒ ලෝභය ඔබට යා ඔබගේ යහපත පිණිස පවතිනවාද ඒක අයහපත පිණිස ඔවුන් උත්තර දෙන්නේ නැහැ ස්වාමීනි යහපත පිණිස පවතිනවා කියන්නේ නෑ ඔවුන් උත්තර දුන්නා ඒක අයහපත පිණිස පවතිනවා ඉතින් ඒක දන්නවා නම් මොකක්ද කළ යුතු තිබෙන්නේ ඒ ලෝභය අත්හරිනේක දුරු කරන එක ඇති වෙන්නට ලෝභය ඇති වෙන්නට අවස්ථා නොදී රැකී ඇතෙන්නට ඕන යම් විටක ඇති වුණා ඒ ඇතිවුණු ලෝභයට තමන්ගේ ಗುಣධර්ම සියල්ලම විනාශ කරගෙන ඒවත් රැගෙන යන්නට ඉඩ නොදෙන පරිදි තමන් රැකෙන්නට ඕන ආරක්ෂා ගන්නට ඕන එහෙම නෙවෙයි නේද ලෝභය තමන්ගේ సంతානෙ ඉස්සන්න තමන්ට ಗುಣධර්ම පැත්ත කිසිවක් කෙනෙන්නේ නැහැ තමන් මේ වරදට වැටිලා ඉන්නේ කියන එක තේරෙනවා ඉතින් වයස් ගත එක්තරා උපාසිකාවක් ගැන අපට අසන්නට ලැබේ. ඒ උපාසිකාව ඒ භෝම වයස්ගත එහෙත් මේ ಗುಣධර්ම පිරීම පිළිබඳව නෙවෙයි යගේ කතාව. වත්තේ පොල් කඩන එක ගැන. කුඹුරේ ගොරන් කපා ගන්නට ගන්නට පිළින බව. ඕවා ගැන ඕවා ගැනමයි හිතන්නේ. අනිත් ඒවා නැහැ. බලන්න ලෝභයේ තියෙන වර්ගක තරම. ඒ මොකද ඒ පැත්තට හැරුණාම ඒවා මිසක දෙන ඒවා නෙවෙයි අගේ කරන්නේ. ඒවා. දැන් අපි දන්නවනේ. අපි දීට කලින් දවසේදී ඉගෙන ගත්තා. ඒ සූත්‍රෙහිදී දැනගත්තා. අනිත් ටිකන්ද සූත්‍රෙහිදී ඒ අනිත් සියල්ලම මෙහි තබාලා නේවා. ඉහි තබා යන ඒවා කොයිතරම් අපි ඒවාට ඇලුම් කළත් ඒවා මෙහි තබා යන නමුත් Taman කරන ලද යහපත තමයි Tamanට නිධානය වශයෙන් තියෙන්නේ අනිත් එක නිධානය නෙවෙයි නමුත් ඒකත් Tamanට කැප්ප යන්නට වෙනවා ඒක නිධානය නෙවෙයි නිධානය කියේ Tamanගේ ප්‍රයෝජනය සඳහා මතු කලක ගන්නට තැන්පත් කරන ලද දෙයක් ඒ නිධානය එහෙම තැන්පත් කරපු එකක් නෙවෙයි කරන ලද අකුසල් කියන්නේ. ඒවා Taman මේ තැන්පත් කළේ Tamanට ඉෂ්ට විපාක ගෙන දෙන්නටයි කියන අදහසින් තැන්පත් කරපුවා නෙවෙයි. ඒවා තමාගේ තිබෙන නොදක්කම හේතු කොටගෙන ඒ නොදක්කම කියලා කීවේ මෝහය. මෝහයෙන් කරන ලද මුලාව හේතු කොටගෙන තමා හොඳයි කියා සැලකලා කරන ලද වැරදි දේ නරක දේ. ඒ අකුසලයි. නමුත් කුසල පැත්ත පිළිබඳව පිළිබඳව මේ අන්තිමෙන් සත් අන්දමින් ප්‍රකාශ කරන ධර්මයක් ලැබී ඉතිබර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ යයි පිළිගන්නා ලද අය වුවද කොයි තරමින්ද ඒ ධර්මය අගය කරන්නේ ඒ ධර්මය අගය කරනවායි කියන එකෙන් ධර්මයේ තියෙන උසස්කම ගැන කියන එක නෙවෙයි අගය කියන්නේ ඒ ධර්මය අගය කරනවා නම් තමයි ඒ ධර්මයට අනුව පිළිපැදීමයි කරන්නට තිබෙන්නේ. ඒ නිසා කොයි වේලාවක හරි Tamanට ද්වේෂයක් හටගත් කලදී ඕරතරම් කරුණු කියලා ඒ ද්වේෂයේ ඇතිවීමට සිදෙන යුක්තිය සාධාරණත්වය ඒ ගැන කියලා සතුටට පත්වන්නට නෙවෙයි කියන්නේ. සමාජ ඒබඳු ද්වේෂයක් උපන්නා නම් ඒ ද්වේෂයේ ඉදීමම තමාගේ වරදක්. වරදක් කියලා සැලකා එය පිටු දැකීමයි කළ යුතු සිය. එබඳු සත්‍යයක් මින්මතු ඇති නොවේවා ඇති කර නොගන්නෙමි කියන අදිෂ්ඨානීය ඇති කරගෙන එය දුරු කරගන්නට. දැන් ඒ ලෝභ ද්වේෂ මෝහ කියන මේ තුන තුන සත්ව සංකාමයේ වෙලාගෙන තිබෙන තුනක් ඒ කියවට වරදක් ඒ මොකද අපරන්නවා ප්‍රകൃතියෙන්ම නම් සත්වයන්ගේ සංකාරී චිත්ත සංකාමය පිරිසිදු. පබස්තර නිකම් වික්කවේ චිත්තං පංචකෝ උපක්ඛිලේසෙහි උපක්ඛි උපක්ඛිලේසෙහි උපක්ඛිට්ඨං. එහෙමයි ඒ වගේම වහන්සේ වදාරනවා බුදුරජාණන් වහන්සේ චිත්ත සංකලේසා භික්කවේ සත්තා සංකලිස්සanti චිත්තබෝධාන විසුද්ධං මහණෙනි සිත අපිරිසිදු වීම නිසා සත්වයෝ අපිරිසිදු වෙනවා සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයත් උන්වහන්සේගේ අනුශාසනයේ ඉහළම කොටස තුනක්ද සචිත්ත පරියෝධකන තමයි සිත හත්පසින්ම පිරිසුදු කිරීම ඒ ආත්මයෙන්ම පිරිසුදු කිරීමයි සාමාන්‍යයෙන් පිරිසුදු කිරීමයි කියන එක ඒ නිසා තේරුම් ගන්නට ඕන. දැන් අපි අපේ සිත පිරිසුදු කරනවා. දැන් මේ වේලාවේදී අපි පිරිසුදු කරනවා අපේ සිත. ඒ කොහොමද පිරිසුදු කරන්නේ? අපේ සිතෙහි නැගෙන්නට පුළුවන් ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොට ඇති අකුසල ධර්මවලට නැගෙන්නට හැකි తত্ত্বය දැන් වළක්වලා තිබෙනවා මේ අවස්ථාවේ. ඒ නිසා දැන් සිත පිරිසිදුයි පවතින්නේ. සිත පිරිසිදුව බා. ඒ කියන්නේ හිත ඔසවන්නට නැගෙන්නට පුළුවන්. නැත්තම් ඇති වුණොත් කිලුටුවිය හැකි. ඒ ධර්ම දැන් සිතින් දිරු කරලා පිටි දැකලා ඉන්නේ. දැන් නෑ උපදින්න සිතේ. ඒ නිසා සිත පිරිසිදු. දැන් මේ తත්වය මේ විදිහේ කුසල් සිත්ම දිගටම. එ කියන්නේ මේ කුසල් සිත්ම විතරක් දිගටද යනවායි යන්නට බෑ. ඒ කියන්නේ සිත් අතරේ තිබෙනවා කොළ ජරම් සිත් හැර කොළ ජරම් සිත් හැර අනිත් සිත් තිබෙනවා. ඒ වැටෙන්නේ අව්‍යාකෘත සිත් වල. අව්‍යාකෘත වීති සිත් වල ජරම් සිත් හැර අනිත් සිත් වැටෙන්නේ අව්‍යාකෘත සිත් වල. අව්‍යාකෘතයේ කියේ විපාක සිත් ක්‍රියාව. වාසසිත කියලා. ජවම් සිත් තමයි කුසල් සිත්, අකුසල් සිත්. දැන් අපට ලැබෙන ඒවා ගැනයි මා කිව්වේ රහතන් වහන්සේ පිළිබඳ ඒවා නෙවෙයි. ඒ ඒ අපට ලැබෙන ඒ වීති සිත් වල ජවම් සිත් මේ අවස්ථාවේදී අපට උපදනා පරි කුසල් සිත්න උපදනා චිත්ත වීති නම් අපට ඇතිවන්නේ එහෙනම් කියන්නට ඕන අපි නිරන්තරයෙන් අපේ සිත පිරිසිදු කිරීමේ වෑයමක යෙදෙනවා. ව්‍යාපාරයක උත්සාහයක යෙදෙනවා. එහෙම නැතුව අතරින් පතර හෝ අකුසල ජවන් වලින් යුක්ත වූ චිත්ත වීති අපට උපදිනවා නම් ඒ අකුසල ජවනයන්ගෙන් යුක්ත වූ සිත් පවතින අවස්ථාවේදී තමා චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සම්පි කියන ලද පරිදි සිත කිලුටුවා. සිත අපිරිසුදුවා. එතකොට පිරිසුදු වීමක් නෙවෙයි එතන කියන්නේ. එතකොට හත්පසින් පිරිසුදු කිරීම සම්පූර්ණයෙන් පිරිසුදු කිරීම කියන්නේ සිතේ නැග එන්නට පුළුවන් ඒ ක්ලේශ ධර්ම නැවත ඇති නොවන ආකාරයෙන් දුරු කිරීම එයින් අදහස් කරන්නේ. එහෙම නැතිව බුදුරජාණන් වහන්සේ එතන වදාළ සත්‍යත්ත පරියෝගපණන් කියන එකෙන් පුදු විදර්ශනා මාත්‍රයක් දැක්වීම නොවේ. ඒ විදර්ශනා මාත්‍රේ විදර්ශනා ක්‍රමයෙන් යලත කොස් කෙලසුන් පහ කිරීමෙන් සිදු කරන පරියෝගප කෙලසුන් පහ කිරීමෙන් සිදු කරන කිරිසුක. එක් දැන් විදර්ශනා වඩන අවස්ථාවලදී අපට නිරන්තර පැවැත්මක් හැටියට දක්වන්නට පුළුවන්. අතරින් පතර එහෙම නරක සිතක් උපන්න මිසක නැත්නම් මේ භාවනාවෙහිම යෙදී සිටිනවා නම් ඒ තනස්සාට නිරතුරු ගවන් සිත් වශයෙන් කුසල් සිත් උපදිනවා. කුසල් සිත් උපදිනවා. දැන් ඒකෙන් කරන්නේ කුමක්ද? අකුසල් දුරු කොට තැබීම. දැරි වෙලාවත් මේ తত্ত্বය නැවතුනොත් මොකද වෙන්නේ? අර ඈත් වෙලා තිබුණු අකුසල ධර්ම මෙතනට රිංගනවා. ඒ දැනගන්න. ඒ කියන්නේ ඒතර නිරන්තරයෙන් කුසලයෙන් යුක්තව සිටින්නට ඕනේ. ඒතකොට ඒ පිරිසිදු කිරීමෙන් කියන එක එක වේලාවක කරන්නට තිබෙන දෙයක් නෙවෙයි. ඒකයි සැලකී යුතු සිත පිරිසිදු කිරීමේ කාර්යය. ඒක මේ අතරින් පතර ඉඳ හිත කළ යුත්තක් නෙවෙයි. ඒකයි තේරුම් ගන්නට තිබෙන්නේ. ඒක නොනවතින ගමනක්. නොනවතින ගමනක් වශයෙන් තියෙන්නේ. මාදිවස්ස අභික්කම. ඒ විදිහට කරගෙන යන්නට තිබෙන නොනවතින ගමන. ඉතින් ඒක අමාරුයි කාටද කරන්නට? ජීවිතයක වාසය කරන්නන්ට. ජීවිතේ. ඒක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසායි ගීකය සම්බාධෝ භරාවාසෝ රජෝපතු අබ්බෝකාසෝ පබ්බජ්ජා ගීකය සම්බාධයි කම්කටොළු සහිතයි කෙලස් රජ කෙලස් නමැති දූලි නදින මාවත කෙලස් දූලි නදින මාවත අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද අභ්‍යවකාශය නැත්නම් එලිමහන ගැටෙන්නට තැන් නැහැ. ඇහිලිලා නැහැ. හිර වෙලා නෙවෙයි ඉන්නේ. අභෝකාශ ඕන තරම් ඉඳ තිබෙනවා. අභෝකාශ උපප්පයි. එබැවින් ඒකල බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අසන පින්වතුන් ඒ පෙර කරන ලද පිණුත් මතුවලා ඔවුන්ගේ සිතට අදහස් ගලාගෙන ආවේ ඔය විදිහට සම්බාධෝ ධරාවාසෝ කයෝපතෝ අභෝ කාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගාරං අධ්‍යාවසතං ඒකන්ත පරිසුද්ධං ඒකන්ත පරිපුන්නං රක්මචර්යං චරිතුං යන්නෝ නාහං ඒසමස්සුං ඕහාරත්වා සාකායාරි වක්කාරණ ඡාදිත්වා අගාරස්මා අනගාරයන් පබ්බජිති යදහසාරි ඊගය සම්බාධයි, සම්පතන සහිතයි, කෙලෙස් රජස් නැගින අවතක්. පැවිද්ද එලිමහනක් බඳුයි භෝකාසෝපපජ්ජා. ඒ සම්බාධ සහිත, කම්පටුළු සහිත කෙලෙස් රජස් නැගින ගිහිගෙයි වාසය කරමින් මේ ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්තයෙන්ම පිරිසුදු වූ භ්‍රමචර්යාවෙහි හැසිරීම නම් කල නොහේ. ඒ නිසා යමුනාහං තේසමස් ඒ නිසා මම මේ විසකේ රැවුම් කපලා දාලා මේ ඇඳ සිටින සුදු වස්ත්‍ර ඉවත් කරලා කාසා වස්ත්‍රයේ වස්ත්‍ර හැඳ කරගෙන ඊගේ අත්තර අනගාരിക ප්‍රවිද්දට පත්වන්නේ නම් නැමෙන්නේ එහෙම අදහස් කළේ මේ ගිහිගෙයි තිබෙන කම්කටොළු නිසා. ගිහි ජීවිතේ වගේ එකක්. ඒ නිසා සමහර කෙනෙක් හිතනවා ඒකයි මෙතෙන්දී මේ කාරණය පිළිබඳව කියනකොට සලකාගත යුතු සමහර හිතනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වික්ෂූන් වහන්සේටයි මම එහෙම කතාවක් ගුවන් විදුලියෙන් ඇහුවා ධර්ම දේශනාවකදී ගිහි යනකොට තිබෙන්නේ ඒ විදිහේ ඔය භාවනා ආදී ඒ වගේ වැඩවල යෙදෙන්න නෙවෙයි. ඒ අය දෙන්නේ ඒ තමන් සිලි රැකගෙන වික්ෂුන් වහන්සේට කරන උදානමාන ආදී ඒ වගේ පින්කම් කරගෙන ඉන්නේ කියන්නේ. එහෙම බලත් බුදුරජාණන් වහන්සේ වදහසලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගිහි යනටත් දේශනා කරලා තිබෙනවා, පරිද්දනටත් දේශනා කරලා තිබෙනවා. ඒ කාහට වුවත් දේශනා කළාම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන්නේ මේ දේශනාවෙන් මේ සත්‍යය ඒ අහන කින්නතා හැකිතරම් දුරට මේ නිවන් මඟට යොමු කරගන්න. නිවන් මඟට යොමු කරගන්න. ඒ නිසා වහන්සේ එක් අවස්ථාවකදී තමන් වහන්සේගෙන් ඕ කාරණේම දක්වලා තමන් වහන්සේගෙන් කරුණු දැනගන්නට කැමති වෙනු. දීඝජාන කෝලිය පුත්‍රයා ප්‍රකාශ කළ කරුණෙන් ඒ බව කුමක්? ඒ දීඝජාන කෝලිය පුත්‍රයා ජීවිත ඔය කාරණය මා කලින් කිව්වේ ස්වාමීන් අපි දීගෙන් වාසය කරන්නෝ මේ මේ සුවඳ වර්ග ආදී පරිහරණය කරන්නෝ පුත්‍ර සම්භාග සයනන් අච්ඡාවතාව ඒ දූ පුතුන් ආදී අමුදරුවන් ගෙන් මේ කම්කටොළු සහිත ජීවිතයක් ගත කරනවා අපි ඒ නිසා ස්වාමීනි අපට මේ ලෝකයේදී යහපත පිණිස පවත්නා පරලෝක යහපත පිණිස පවත්නා ධර්මයක් දේශනා කරා බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නවා පිළිගෙන ඔහුට මෙලව සඳහා වූ ධර්මයක් දේශනා කළා මෙලොව ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ ලැබීම තමන්ට වමනා කරන දේවල් සඳහා අවශ්‍ය කරන ඒ මිල මුදල් අනිත් දේවල් ගිහි ජීවිතයක් සැකවත් කර ගැනීමට අවශ්‍ය නිසා උන්වහන්සේ වදාලා ඒ උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා සමජීවිකතා, කල්යාණ මිත්‍රතා කියන කරුණු හතරක් මෙලොව ජීවිතයේ යහපත් කර ගැනීමට මෙලොව ජීවිතයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය වන ධර්ම. කෙනෙක් තමා උත්ථාන සම්පදා උත්ථාන වීරියේ මොකසුබස්නා වීරියකින් යුතුව තමාගේ ඒ ජීවිතය ගත කරන්නට ඕන ඒ නොලබු ධනය ලබා ගන්නට උත්සාහ කරන්නට ඕන. ඉතින් ඒක ගොවිතැන් වෙලෙහෙලකා මාදී හැම දෙයකම නියුක්ත වෙන කෙනෙකුට ඒ තමා කරන රැකී ආරක්ෂාවෙන් ජීවුණාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන උත්සාහය වීර්යය ඕන කරනවා. එහෙම නැතුව කෙනෙක් කම්මැලි වෙලා පසකට වෙලා දින තිබෙනවා නම් මට ඔක්කොම හරියයි කියලා මම පෙර කරපු පින් නිසා ඔක්කොම ලැබෙවි කියලා හිතාගෙන ඉන්නොත් විරාහාරව මෙරියන්නටත් බැරි නෑ. ඒ නිසා උත්හාන සම්පදාය පිළිබඳව මම වහන්සේ වදා. ඊළඟට ආරක්ෂ සම්පදා කියන මේ කාරණයක් උන්වහන්සේ වදාලා Taman කොයිතරම් හම්බ කළත් ධනය ඉතිරිවත් ඒ ධනය රැකෙන මාර්ගයක් රැකෙන විදිහට කටයුතු යොදාගත් එය නැති යන්නේ. රජුන්ගෙන් සොරුන්ගෙන් දෙනත් අප්‍රිය දායාද කියන ඒ අයගේ ඔයාගේ මේ ක්‍රම වලින් ඒක නැති වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ ආරක්ෂාව ඇති කරගන්නට කියන එකත් ඒ සම්පත්තියක් තිබිය යුතුයි. ලෝකහස වදා ආරක්ෂක සම්පත්තිය. ඊළඟට සමජීවිකතා කියන එකක් උන්වහන්ස වදාලා. සමජීවිකතා කියන එක මේ වර්තමාන ලෝකෙදී ඉස්සරට වඩා ඉතාම අවශ්‍ය කරන කාරණයක්. මොකද අප දන්නවා දැන් තරම් ඉස්තර මේ රටේවත් මිනිසුන් අතර මේ විදිහේ උවමනාකම් තිබුණේ නැහැ. එහෙම අවශ්‍යකම් තිබුණේ නැහැ. ලෝකයේ මේ ලෞකික සමෘද්ධිය නැත්නම් ජීවණුව කියලා සැලකන්නේ ඒ නොයෙක් දේ පිළ. දැන් ඉස්තර ගමක නගරයක වත් කෙනෙකුට මේ මේ තමන්ගේ කෑ ආරක්ෂා කර ගැනීම කල් තබා ගැනීම සඳහා අර සීත කරණයන් කියන ඒවා තිබුණේ නැහැ. දැන් ඒවා තියෙනවා. දැන් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා විතරක් නෙවෙයි තව එන්න එන්න එන්න එන්න වාග් දේවා ඒ එක එක රටවල නිපදවනවා. ඒ අය දිනු වෙන්නට ඕනනේ. ඒ අය දිනු වෙනවා කියන්නේ ඒ රටවල සිටින මිනිසුන්ට ආරක්ෂාව. ඒ ආරක්ෂා සපයන්නට ඒ අයගේ කර්මාන්ත ශාලාදිය ඇස් කරන්න ඕනේ. ඉතින් ඒ අය නිපදවන. ඒ නිපදවන්නේ ඒ ඒ රටේ මිනිසුන්ට පාවිච්චි කරන්නට නෙවෙයි. ඒවා පිට රටවලට යවලා ඒ මුදල් කරන්න. මුදල්. ඉතින් ඒ විදිහට රටවල් දිනු වෙනවා කියන්නේ ඒ විදිහට. දැන් අපේ රටේ උනත් දිනු වශයෙන් සැලකන්නේ වඩ වඩා මුදල් මේ රටට එන විදිහ සැලකන්නේ. ඉතින් මේ රටේ නිසා මේ ඉස්සර නෑවදලා දේවල් පවා දැන් පිටරට යවනවා. පිටරට යවනවා. ඉතින් ඔය අතරේ අපේ ධර්මයේට එකඟ වෙන දේ සිදු වෙනවා. බොහෝ නොඑකඟ වෙන දේ සිදු වෙනවා. එහෙම සිදු වෙනවා. ඉතින් ඒක දිනුව සඳහා කරනවා කියන්නේ. ඉතින් හොඳයි. ඒ එහෙම වුණාම දැන් පිටරටින් මේ රටේ එන දේවල් තිබෙනවා. එක්කෙනෙක් දැක්කම අනිත් එක්කෙනාට අපට ඕන කියන එකක් හිතෙනවා. සමහර විටක Taman තත්ත්ව වශයෙන් සැලකෙන විට Tamanගේ මිල මුදල් තත්ත්වය ගැන සැලකෙන විට එහෙම දෙයක් අරගෙන කටයුතු කරන්නට තරම් ආර්ථික ශක්තියක් Tamanට නැහැ. අන්න එහෙම අවස්ථාවලදී තමයි මේ සමජීවිකතාව අවශ්‍ය සමජීවිකතා කියන්නේ තමාට ලැබෙන ආදායම් තත්ත්වය බලාගෙන ඊට පරිවන පරිදි Tamanගේ ඒ අවතුම් පැවතුම් ජීවිකාව ජීව ජීවිතේ පවත්වා ගැනීම කටයුතු යොදා ගැනීම. එහෙම නැතුව තිබෙන හැම දෙයක්ම ගන්නටයි කියලා ණය තුරුස් වෙලා ණයතුරුස් වෙන්නත් පුළුවන්. හයි පර්චේස් තියෙනවා. ඔය වගේ දේවල් ඊට පස්සේ සමහර විටක ණයට අරගෙන කුලිය ගෙවලා බැරි වුණාම අර අයිතිකාරය එකත් උස්සගෙන යනවා. උස්සගෙන යනවා. ඒ විදිහේ ඒ සමජීවිකතාව නැතිව යාම හේතු කොටගෙන ඒක වань. එහෙම වුණාම මහ කරදරයකට කෙනෙක් පත්වා. බුදුරජාණන් ඒක ඒක ජීවිතයකට අවශ්‍ය කාරණයක් කියලා කිව්වා හඳුරවා ගන්නවා. එහෙම නැත්නම් ඒ තැනත් අස්සිතින්නේ මොන තත්ත්වයකද? ඒවා තමයි දැන් වර්තමානයේ බොහොම පාවිච්චි කරන වචනයක් තමයි අසහනය කියන්නේ. එම අසහනයෙන් යුතුවයි සිටින්නේ. ඒ සමජීවිකාව නැති නිසා. සමහර විටක Tamante ඒවා නැති නිසා තියෙන හිතේ අමාරුවක් තියෙනවා. එහෙම නැත්නම් ඒවා ඇති කර ගැනීම නිසා ඊට පස්සේ ඇතිවන මේ ගැටලු තිබෙනවා. ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා අසහනව ජීවිතයක් ගත කරන්නට බලන්න. එබැවින් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අර තරාදී උපමාව දක්වලා තිබෙන්නේ ආදායමයි වියදමයි කියන මේ දෙක වියදම ආදායම ඉක්මවා පවත්වන්නේ නැති කෙනෙක් වෙන්නට ඕන. ඒකයි මේ සමජීවිකතාවයෙන් අදහස් කරන්නේ. සමජීව. ඊළඟට උන්වහන්සේ වදාළ කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රතාව කියන්නේ කලන මිතුරන් ඇති බව. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව කියන්නේ. ඒ මොකද? කල්යාණ මිත්‍රයා කියන්නේ තමා පාපයට ඇදගෙන යන්නේ නැති කෙනෙක්. තමාව වරදට නොපොළඹ වන කෙනෙක්. තමාට අහිත පිණිස පවත්නා කිසිවකට තමාව යොමු නොකරන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. අන්න එහෙම කල්යාණ මිත්‍රයෙකු ඇති බව. එවිට කල්යාණ මිත්‍රයා Tamanට අනුශාසනා කරනවා. Tamanගේ වරදක් දැක්කත් කොහොම නෙවෙයි ඔබ කරන්නට තිබෙන ඔය නොකල යුතු දෙයක්. ඇයි මේ තරම් වියදමක් ඔය සඳහා කරන්නේ? ආදි වශයෙන් කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් කමන්ට කරුණ කියන්නට. තවහල හොඳම හොඳට ගන්නට ඒක කල්යාණ මිත්‍රකම. එහෙම කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතය පිළිබඳව දේශනා කළා. ඒ කෝලිය පුත්‍රයාට දීගජාම් කෝලිය. ඊළඟට උන්වහන්සේ පරලෝක පිළිබඳව එතකොට පරලෝ කියනකොට හිතන්න එපා ඒක පරලෝටම විතරයි. පරලෝයි කියන විට අපි පරලෝ යන්නටම ඕන ඒ නිසා පරලෝය උපදින්නටම ඕනේ උපදේ මේ විදිහේ ජීවත් වෙන්නට ඕනේ කියලා එහෙම එකක් නෑ. පරලෝවට පරලෝ ගැන මෙලව මෙලවින් චිතව නැව නැවත ඉපදීමක් නැත්නම් පුනර්භවයක් ලබනවා. ඒ ලබන පරලොවට තමයි පරලොවේදී Tamanta පිහිට පිණිස පවත්නා දෙයක් පිළිබඳව උන්වහන්සේ බලා. කොහොමද ඒ පරලොව පිහිට කාගින්ද ලබන්නේ? කාගින්ද ලබන්නේ? දැන් අපව නැවියේ දෙවියෙක් නම් ඒ දෙවියා අපට පරලොවදී පිහිට වෙන්නේ. එහෙම දෙවියෙක් ඉන්නවා. එහෙම නැත්නම් අපට උගන්වන්නේ අත්තාහි අත්තනෝ නාථෝ කොයි නාථෝ පරෝස්යා තමා තමාට ඊට පිලිස සිටිනවා මිසක අන් කවරෙන්ද තමාට ඊට පිලිස සිටින්නේ එහෙමනම් සලකන්නේ ඉතින් තමාගේ පරලොව පිහිට තමා මෙලොවදී සකස් කර ගන්නට ඕනේ ඇති කර ගන්නට ඕනේ ඒකයි අර අනුභාවික නිධාන කියන එකෙන් කියන්නේ ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා කරුණු සතරක්. හැබැයි ඒක එහෙම පිටින්ම පරලෝටම නෙවෙයි. ඒකත් තේරුම් ගන්න ඕන. සද්ධා සම්පදා, සීල සම්පදා, ඊළඟට ඡාග සම්පදා, අන්තිමට අඤ්ඤා සම්පදා. සද්ධා සම්පදා ශ්‍රද්ධාවෙන් යුක්ත බව ශ්‍රද්ධාව පිළිෙන්නට ඕන. දැන් එය ඒ තරම් කරුණු කිය යුක්තක් වන්නේ නැහැ මේ පින්වතුන්ට අප දන්නවා ශ්‍රද්ධාවයි කියන්නේ ඇදහිය යුතු දේ ඇදහිීම බුද්ධ ආදී රත්නත්‍රය කර්ම කර්මඵල ඇදහිීම තමයි ශ්‍රද්ධා කියන එකෙන් දක්වන්නේ ඒ ඕන කරනවා කුමටද ශ්‍රද්ධාව නැත්නම් කෙනෙකුගේ සිතෙහි සිත කුසලයක් වන්නේ නැහැ ශ්‍රද්ධාවෙන් තොර වූ කුසල් සිතක් කියා එකක් නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව ඕනෑම කරන ධර්ම. ඒකේ නිසා ශ්‍රද්ධා බීජං ශ්‍රද්ධාව බීජයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බීජයෙන් ලැබෙන අස්වැන්නක්. ඒ වගේ දිව්‍ය මනුෂ්‍ය නිර්වාණ කියන ත්‍රිවිධ වූ අස්වැන්නම ලබා ගන්නට මේ ශ්‍රද්ධා බීජය පොහොසත් ලබා දෙන්නට පුළුවන්. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අතකට උපමා කොට දක්වා. ශ්‍රද්ධා හත්තන් එමකද? දුර තිබෙන ඕනෑ දෙයක් තමා ළඟට ගන්නට. මේ අත තමන්ට උදව් වෙනවා. ඒ වගේ තමා කරා හැම සපතක්ම ලබා ගැනීමට ශ්‍රද්ධාව උපකාරයි. එවැගේම ශ්‍රද්ධාව වස්තුවක් කියලා. වස්තුවක් විත්තක සුත්තේදී එන්නේ වස්තුව. ධන කියලා තියෙන්නේ. ශ්‍රද්ධා ධනං සීල ධනං ශ්‍රද්ධාව ධනය. ධනය තිබෙන කෙනෙකුට ඕනෑ තැනකදී ඕනෑ දෙයක් තමයි උමනා කරන දෙයක් ඒ ධනය වියදම් කරලා ගන්නට පුළුවන්. ඒ වගේ ශ්‍රද්ධාව තිබෙන කෙනෙකුට තමන් ධන සපයන කෙනෙක් මොන ධනයද? පුණ්‍ය ධනයන් රැස් කරගන්න. ඒ නිසා තමන්ට එය ඕනෑ වෙලාවක උපකාරකව පවත්නා ධනයක් වෙනවා. ඔය අපි වශයෙන් ශ්‍රද්ධාව වදාරනවා. ඒ ශ්‍රද්ධාව ඕනේ. ඒ නිසා යමි ලෝකෙහි ලෞතර බුද්ධාදී ඒ තත්වයන්ට පැමිණුණා නම් ඒ ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාව නිසා දැන් වද අප යම් ගුණ ධර්මයක් පුරනවා නම් අපි කියමු නිර්වාණය අපේක්ෂාවෙන් අපි ගුණ ධර්ම පුරන්නේ කියලා. කුමක පිහිටද? ශ්‍රද්ධාවේ පිහිට. නිවනක් ඇත්තේ කියන මේ බවද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයේ පරිදි පිළිගෙන අපි මේ නිවන කරා යාමට අවශ්‍ය වෙන ගුණ ධර්ම පිරීමේ යෙදෙන්නේ ශ්‍රද්ධාව නැතුව එන්න කෙරෙන්නේ නැහැ. ශ්‍රද්ධා. එතකොට ඒ ශ්‍රද්ධා ධනෙ සීල ධනයයි. සීල ධනෙ සීවත් බව ධනයක් තමයි. බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ සීල සම්පදා, සීල සම්පත්තිය. සීවත් වීම. දොර කය වචන දෙකෙන් සිදුවේ ඇති වැරදි වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම. ඒකයි සීලවත් බවින් අපේක්ෂා කරන්නේ. සීල සීලවත් බව සීල සම්පන්න. ඒ නිසා ඒ සීලවත් කෙනෙක් දුගතියට යන්නේ නැහැ. සිල්වත් භව නිසා දුගතියට යන්නේ නැහැ. දුගතියට යන්නේ දුස්සීලකම. සිල්වත් කම නිසා නෙවෙයි. ඊළඟට මහන්සේ වදාළේ ඡාග සම්පත. ඡාග කියන්නේ පරිත්‍යාගය කිරීමේ පරිත්‍යාග සම්පatti. ඒ කියන්නේ දීමේ දීමේ කැමැත්ත ඇති බව. ඒකයි පරිත්‍යාග සම්පදා කියන්නේ. දෙන බව. තමා සම්පතකදී අන්‍යයන්ගේ යහපත සලකාගෙන අත්හැරිය හැකි බව. ඒකයි ඡාග සම්පදා. ඉතින් මේ අත්හැරීම තමන්ට අඩු වශයෙන් මිල මුදලක් අත්හැරීමේ සිට උසස් වශයෙන් ජීවිතයේ පරිත්‍යාගයෙන්ද දක්වාද එය ගෙන යන්නට පුළුවන්. සාදුසක්. අන්තිමට වදාළ කාරණේ පිළිබඳවයි මේ පිනතුන්ගේ සිත් සතන් දෙමු කිරීමට මා අදහස් කළේ. ඒ කුමක්ද? පඤ්ඤා සම්පදා. ඉතින් කෙනෙක් සිතත පඤ්ඤා සම්පදා කියන මෙයා බුදුරජාණන් වහන්සේ වදාළේ පරලෝක ගැනම පමණක් කියලා දෙහි එනවා ඒක පිළිතුරක්. ඒයි මහන්ස වදාරනවා. ඒ විස්තරය මහන්ස වදාරන්නේ. ඉද ගහපත අරිය ශාවක අඤ්ඤවා හෝති ඔය විදිහේ වෙන්නට ඕන මට මතක හැටියට මම කියන්නේ පඤ්ඤවා හෝති ඒ පඤ්ඤවා හෝති කියා ඊළඟට උභහන්සේ වදාරන කරුණ ප්‍රඥාව පිළිබඳව සැලකීම. එහි තනත්තා මේ ගිහිගෙයි වාසය කරන මොහු නුවණැති කෙනෙක් විය යුතුයි. නුවණැත්තෙක් වන්නේය පඤ්ඤවාහු. මොන විදිහේ ප්‍රඥාවකින් යුක්ත වූ තනවතෙක්ද උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා වික්ඛප්පේ ගාමිනිය උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු ඒ විදර්ශනා ප්‍රඥාව ගැන වහන්සේ වදාළේ. උදය අත්ථ ඇතිවීම නැතිවීම උදයත්ත ගාමිනියා කියන්නේ ඇතිවීමයි නැතිවීමයි දක්නා නුවණ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාට අරියාය නිබ්බේධිකාය කෙලෙස් සතට විනාශ කර දමන ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් වන්නේය කියලා. දැන් එයින් අදහස් කරන්නේ කුමක්ද? මේ මිනිසත් බව ලැබුවේ කෙනෙක්. විශේෂයෙන්ම බුදු සසුනක් පවත්නා කාලයකදී කාලයකදී පරලොව සැප ලබා ගැනීමේ ප්‍රතිපදාවකම යෙදෙන්නට නෙවෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ බුදු ශාස්ත්‍රයේ මේ හමු කරගත්ත කෙනෙක්. දැන් අපි බොහෝ දේවල් Tamanට මුණ ගැසෙන්නට ගැසේවා කියලා බලාපොරොත්තු වෙනවනේ. ඒක බලාපොරොත්තු. අවිද්‍යෝත්පාද කාලයේදී යම් දිනක බලාපොරොත්තු වන්නට ඒ බුද්ධෝත්පාද කාලයක් ලැබුණු විට කෙනෙකු කල යුතුව තිබෙන්නේ අකුසලයෙන් වැළකීලා තිනෙහි යෙදিলা ඊළඟ භවය සුගතිගාමි කර ගැනීම පමණක් නොවේ. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. මේ භවයේදී අප හැකිතරම් දුරට භවයෙන් නිදීමේ වැඩපිළිවෙලකද යෙදෙන්නට ඕන. ඒකත් සැලකිය යුතු තමයි. ඒ දැක්වීමටයි උදයන්ත ගාමිණී ආපඤ්ඤා. නැත්නම් ඒ ප්‍රඥාව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නට පුළුවන් එතෙන්දී වහන්සේට මේ මේ එහෙම උපදේශක් දීමක් වශයෙන් නෙමෙයි කාරණයක් වශයෙන් කියත හැකි පරලෝය සැප පිණිස නම් එහෙනම් මේ කර්ම කර්ම ඵල දැනගැනීමේ නුවණ උපදවාගෙන වාසය කරයි කියලා. එහෙම වදාරන්නට පුළුවන්. එහෙම වදාළේ. එහෙම වදාළේ උදේස් සදාබිනා. ඉතින් ඒක සැලකිය යුතු කරුණක්. එබැවින් මේ මිනිසත් බව ලැබූ බුදු සසුනක් ගබාගත් බුදුරජාණන් වහන්සේ තම ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන් පිළිගන්නා ලද කවරෙකුට කල යුතු දේ හැටියට සැලකිය යුතු තිබෙනවා ඒ අවසානයේදී උදයත්ත ගාමිනියා සංඥා කියන එක ඇතුළේ ඒක එහෙම නිෂ්ඨාව නෙවෙයි. ඒක නිෂ්ඨාව නෙවෙයි. නිෂ්ඨාව කියන්නේ කෙලවර නෙවෙයි. ඒ කෙලවරකට පැමිණීමේ මාර්ගය. ඒ නිසා උන්වහන්සේගේ අනුශාසනා වශයෙන් තිබෙන නේ උන්වහන්සේ අනුශාසනා කළා ගමනේන ච පත්තබ්බෝ ලෝකප්පන්තු කුදාචන නච අපත්වා ලෝකන්තං දුක්ඛ විපමුච්චන ගමන් කරලා යා ගිහින් ගමන් කරලා කරලා කරලා කරලා මේ ලෝකෙහි කෙලවරට කාහටවත් පැමිණෙන්නට බැරිය. ඒකේ මේ ලෝකය ගැන කතා කරන විට ඇවිදලා ඇවිදලා ලෝකෙහි කෙලවරට යන්නට බෑ. මෙච අපත්තා ලෝකන්ත. ඒ වගේම මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකෙහි අන්තයසේ ගන්නා නිර්වාණ ධර්මය කියන ඒ එයට නොකඩිලා නචප්පත්වා ලෝකන්තං දුක්ඛාති ප්‍රමෝචන. මේ දුකෙන් මිදීමක්ද නැත. එතකොට කෙනෙක් බලාපොරොත්තු වන්නේ දුකින් මිදෙන්නට. ඒ දුකින් මිදෙන්නට ලෝකාන්තය වශයෙන් මෙතන බුදුරජාණන් වහන්සේ දක්වන නිවනට පැමිණෙන්නට ඕන. ඒ නිවනට පැමිණෙන්නට නම් ඒතනත්තා පළමු කොට උදයක්ඛ ගාමිනී පඤ්ඤා කියා වශයෙන් කියන ඒ විදිහට දැක්වූ ඒ මේ ස්කන්ධ පංචකයේ නැත්නම් සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නා විදර්ශනා නුවණ උපදවා ගත යුත්තේක්ද වේ. මේක සලකන්න. ඉතින් මේ අනුශාස්ත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නැත්නම් ඒ පිළිබඳව උත්සාහ කරන වර්තමානයේදී වර්තමානයේ හිත සිටින පින්වතුන් අස්තවනුකා ධම්මස්ත පරිහායම් කීද නොවේ ධර්මය අසන්නට නොලැබුණොත් ඔව්හු පිරිහෙනවා කියලා එනවනේ පිරිහෙනවද නැත් පිරිහෙනවා ග්‍රහත්වයේ ධර්මය අසන්නට ලැබුණු නිසාම තමයි එබඳු උත්සාහ වර්තමානයේදී කරන දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පහ දෙනෙක් නෙවෙයි දහස් ගණනින් සිටින්නේ. ඒ සිටින්නේ උන්වහන්සේගේ ධර්මය අසන්නට ලැබුණු නිසා. ඒ ධර්මය අසන්නට ලැබුණා. ඒක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපිට ධර්මය අසන්නට ලැබී තිරෙන මේ අවස්ථාව මේ නොසලකා හැරිය යුතු අවස්ථාවක් නෙවෙයි. ඒක ඉතා වැදගත් කාර්යයක්. මේම අසන අවස්ථාවකදී වුණා යම් කෙනෙකුගේ සිතෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කරගත්තොත් Taman මෙන්න මේ දේ කල යුතු තිබෙනවා කරන්නට ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ බහුකාරන්ති වදාවි Tamanට බොහෝ උපකාර පිණිස පවතිනවාය එහෙමනම් මේක බහුලව පවත්වනවා නම් ඒ ගැන කියනුම කවරේද අපි අද එතනින් අවසන් කරනවා. වේලාව වැඩි නැති වුණා අපිට નિયમિત වේලාවක්. Thank you.